ඊට පස්සේ භාවනා කරන කෙනාට නම් මේ මූල කර්මස්ථානට හිත දාලා සීලක පිහිටලා ඒක හොඳට භාවනා කරන යනකොට යම් වෙලාවක අඩු ගානේ ඒ නිරාමිෂ සුඛයක් හරි ලැබුණොත් ඒ වුණචර තේරෙන පටන් අර ගන්න මේ රූප ලෝකේ වර්ණ රූප දකිමින් ඇහි සැප හොයන සද්ද ලෝකේ සද්ද පහමින් කනේ සැප විඳින, නාසයේ දිවේ කයේ සැප විඳින කාලෙක සැප විඳින චිත්තක්ෂණයක කවදාකවත්ම ධානා සුඛයකට යන්න පුළුවන් වෙන්නේ නැහැ. කවදාකවත් බෑ. ඇහැර කන දිව නාසය කය මන කියන මේ විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තියෙනකන් මොනම හේතුවක් නිසාවත් නිර්ආමිෂ සුඛයකට යන්න බෑ. ඒ නිසා ආමිෂ සුඛයේම උපදලා ආමිෂ සුඛයේම ගත කරලා ආමිෂ සුඛයේම මැරලා යන්න ආමිෂ සුඛේ වග බලා ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒක කියාදීනව දැකලා මේ ලෝකේ එකම මේ නිර්ආමිෂ සුඛේ විඳින්න පුළුවන් එකම සතා මනුෂයා විතරයි මට මේ වටිනා මනුෂ්‍යාත්ම භාවය ලැබුණා. ඒ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය මම අර ආමිෂයෙන් පටන් ගන්න ආමිෂයෙන් ඇති වෙලා ආමිෂයෙන්ම මැරලා යන කෙනෙක් වෙනවද? නැත්නම් නිර්ආමිෂයට යනවද කියලා කල්පනා කරන එකත් ලොකු දෙයක් කරලා ලැබිච්ච කෙනාට තේරෙනවා ඒ වගේ භාවනාවකින් සමතෙන් හෝ විපස්සනාවෙන් ලැබෙන ශාන්තියේදී ඒ පිරිච්ච ගතිය, ඒ සම්පatti කර ගතිය, ඒ සන්තුෂ්ටි කර ගතිය කදාකත් ආමිෂ සුඛයට සමාන කරන්න බෑ. ඒ නිසා ඒ ආමිෂ සුඛයේ සඳහා අපි දවසේ මෙච්චර වෙලා ගත කරනවා. මේ නිර්ආමිෂ සුඛය තමයි අපි මෙච්චර ගත කරනවා කියලා තමන්ගේ කාලසටහන දිහා බැලුවොත් ලැජ්ජිතයි. මොකද ඒ තරම් අපි පුදුමාකාර කාලයක් මේ කාමිෂ කාමක දේවල් සඳහා ආමිෂය සඳහා ගත කරනවා. නමුත් අපි මෙතෙක් 100%ක්ම ගත කරපේකනේ. දැන් මේක තේරුණාට පස්සේ ඒක නට තේරෙනවා නම් මේ නිර්ආමිෂ සුඛය හරහා මේ කය හිත දෙකේ පුදුමාකාර සුවසේවාවක් තියෙන නිසා තමන්න තමන් ආදරය කරනවා නම් කරුණා කරනවා නම් මෛත්‍රී කරනවා නම් අත්සිද්ධිය සලකනවා නම් තමන් මේ ඒ ඇතුළත විවේකයේ ඇතුළත හුදකලාව තෝරා ගන්න කටයුතු කරන්න ගියාම තණ්හාව පිටු දකින්න වෙනවා. තණ්හා පිටු දැකීම සඳහා අපිට හිතන තරම් ඒක පහරෙන් එක රැයෙන් එක බණින් කටයුතු වෙන්නේ ටික ටික ටික ටික තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ මේකට හේතුව තණ්හාවයි ඒක ලෝභ මාර්ගයෙන් හෝ ද්වේෂ මාර්ගයෙන් අපිට දුක සලසනවා ඒ නිසා මේ ලෝභය දුරු කිරීම සඳහා අනවශේෂ විරාගයක් සඳහා ඒ කටයුතු කරන පටන් අර ගන්නකොට ඒ කෙනාට මේ නිරාමිස සුඛය ලැබිලා නැත්තම් හරිම අමාරුයි මම මේ මොකද්ද කරන්නේ කියලා දැනගන්න ඉදිරියට යන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට යාන්ත්‍රමට හරිය නිරාමිස සුඛය ලැබුණා නම් ඒ කෙනාට අර නොලැබිච්ච කෙනාට වැඩිය ධෛර්යයක් තියෙනවා. ක්‍රමසාවිද්ධි තියෙනවා. දිනු කරන දිනු කරන යනකොට ඒකෙත් ඒ නිරාමිෂ සුඛයේ තියෙන ආධිනව දැකලා ඒක කියන්නේ හමත සුඛේන ඊට පස්සේ මේ විපස්සනා සුඛයට යනකොට තමයි මේ බුදුචානන්සේ මේ දේවා විස්තර සහිතව දේශනා කරපු එකේ සමීකරණේ නැත්නම් තිරේ පිටිපස්සේ වැඩ කරන වැඩ කැල්ල තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක තේරුම් ගන්නකොට ඒ මේ මේ සා ලස්සන මේක දේශනා කළා කියදි මේ මුළු ලෝකයාම මේ කාමයට දාස වෙලා කාමයට නතු වෙලා කාමරාජිනීගේ කාමරාජ්‍යයේ බැල මෙහෙවරකම් කරන දකින්නකොට අනේ මමත් මෙතනේ හිටියේ දැන් ඩිංගිත්තක් හරි මට මේක දකින්න හම් වෙනවායි කියලා ඒ කෙනාට මේ පෙත දැනන්ට මේ පෙන්නන පෙත හරහා පේන්න පටන් ගන්නවා අප කරා යම් කිසි විදියකට රාගයක් ද්වේෂයක් හෝ එහෙම නැත්නම් දඬුවමක් පීඩාවක් නිග්‍රහාවක් මොනවා හරි ලැබෙනවනම් බාහිරේ කවුරු හරි මේක කෙරුවා මේකට බලපාන්නේ ධර්ම බලධාරි දෙවියන් වහන්සේ එහෙම නැත්නම් අල්ලපු gedර මිනිසයා කියන්නේ යෑමෙන් අපි අනාරේ වෙන අනාරේ පරිශනයක් කිරුවා වෙන නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා එන්නේ එන්නේ එන්නේ මේ දැන හෝ නොදැන වෙච්ච දෙයක් නමුත් ඒවා හේතුකෝ වෙලක් නැහැ හරියට සම්මේ අනුපාතයට පිට ගිහිලා වෙලක් නැහැ ඒක නිසා මේකෙන් තේරුම් අරගෙන පටිච්චසමුප්පාදේ නැත්නම් මේ හේතු කර්ම ධර්ම පිළිගන්න පටන් අරගත්තට පස්සේ ඒ කෙනාට බුදුජාන විශ්වාස කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ පුදුමාකාර ගෞරවයක් ඇති වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද මේක දැනගෙන කරනකොට උනත් එච්චර ලේසි නෑ. කරගෙන කරගෙන යනකොට ඒක පවත්වාගෙන යන්න නම් පවත්වාගෙන යනකොට පොඩ්ඩක් හරි ගමන්නේ Tamanට අත්දැකීමක් ලබන්න නම් පුදුමාකාර එකලසක් පුදුමාකාර ගුණයක් ඇති වෙන්න ඊට පස්සේ තමයි Tamanට මේ ධර්ම කොටාසල තියෙන ගැඹුර තේරෙන්න පටන් ගන්න. ඒ නිසා යෝග ජීවිතයට බැහැගෙන නැතු ඒ ගැන හිතම හිත යොදාගත්ත නැති කෙනෙකුට මේ වගේ දෙයක් කිව්වට ඒක නට හරි අමාරුයි මේකේ අංග කොන ලියාගන්න. ඒ නිසා බුදුජාණන් වහන්සේ වෙනි කරන අයගේ ඒ භාවනා කළත් භාවනා ක්‍රමේ හරි ගියත් තමන්ට මේ පරණ කරපු දේවල් වල තියෙන ආදීනව කොටස් දැක් ගන්න පුළුවන්. ඒ ආදීනව කොටස් දකින්නකොට ඒ කාටවත් හේතු කරන්න යන්නත් එපා. පපුවත් එක්ක ගන්න අඬන්න යන්නත් එපා. ඒකට අදාළ හේතු තියෙනවා. අන්නේ අදාළ හේතු මේ වගේ සූත්‍ර දිහා බලනකොට පේනවා. මේවා විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරපු දේවල් වැටහෙන්නේ Taman අර නිකන් අහලා නැත කරාට නෙවෙයි. හිතලා නැතර කරන්නේ භාවනා කරලා නැතර කරාට පස්සේ. ඒ නිසා මේ තණ්හාව හැමදාම ආසාවට බැඳීමට පමණක් නෙවෙයි ද්වේෂයටත් හේතු වෙනවා. ඒ නිසා එවැනි දුක් දෙන මේ තණ්හාවක් ඇති නොවීමට එනේන වේදනාවක් පාසා තමන් අත්විඳින හැම වින්දනයක් පාසා මොන විදියට වැඩ කරන්න ඕනෑද කියන එක භාවනා කරලා පස්සේ උනත් කෙනෙක් ප්‍රශ්නයකට අහන්න පුළුවන් මොකද්ද ඒ සඳහා අපි පැවති යුතු ආකාරයේ ඇවතුම් පැවතුම් කොහොමද කියලා ඒකට සියල්ලක කාම ලෝකයෙන් වෙන් වෙලා කාමේ නැත්නකට යෑම කියන එක නෙවෙයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සරුවත්‍යංශය සඳහන් කරන්නේ. සරුවත්‍යංශය සඳහන් කරන්නේ හේතු සහිතවයි සිද්ධ වෙන්නේ මේ දැන් ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කරන වැඩ ටිකම කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා සාරත්ත චිත්ත විරත්ත චිත්ත කියලා. ඊව පිළිබඳ ඇලීගෙන බැඳීගෙන ගාගෙන කරන ක්‍රමයකොත් තියෙනවා. ඒවනේ එකෙන් දුරස්ත වෙලා වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුන්ගේ දෙයක් වාගේ එහෙම නැත්නම් විදුලි වැඩ කරන කෙනෙක් අපිට රබර් ග්ලව්ස් ග්ලව් එකක් දාගෙන කරනවා කරන්ට් එක වදින්නේ නැහැ. අන්න ඒ වගේ විරත් චිත්තයෙන් කරනවායි සාරත් චිත්තයෙන් කරනවායි කියන එක ගෙදවල් දොරවල් ගියාට පස්සේ අපිට ඉතුරු වෙන එකම උපමානය එකම ක්‍රියාවලිය එකම ආරක්ෂක විදිය. ඉතින් අපි සාරත් හිතයි විරත් හිතයි කියන එක අපි මේ දවස් ටික දිහා හරහා ලැබපු අත්දැකීමෙන් විස්තර කළොත් අපි භාවනා කරලා හොඳට හිත විවේක වෙලා එහෙම නැත්නම් නිස්සද්ද වෙලා විස්්‍රාම වෙලා උදේකලා වෙලා ඉන්නවා කියලා හිතමු. ඒ ඉන්න වෙලාවේදී ඒකේ නඩ ටික දවසක් යනකොට මේක පුරුදු කරන දේනවා ඕනනම් බාහිර සද්ද තියෙනවා. වේදනාවක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. ඒ හිතවිලි වේදනා ශබ්ද සමහරව ප්‍රිය උපදවනවා සමහරව බොහෝ විට අප්‍රිය උපදවනවා. ඉතින් මේ අප්‍රිය උපදවන දේවල් පිළිබඳ ගැටුමකට ගියොත් ඉමනතයව නොවේවා කියන හැඟුම් පහල කරන්න ගියොත් අර තමයි උපයාගත්ත විවේකී උපයාගත්ත උදකලාවේ ඒ වැරදි ද්වේෂය නිසාම නැද්ද කින්නපතක් කියන ද්වේෂය නිසා මේකෙන් නැතිලා යනවා. එහෙම නැත්නම් තමන් ඒකට ආශා කරන්න ගියත් තමන් අර උපයාගත් විවේකේ නැති වෙනවා. නමුත් මේ උපයාගත් විවේකේ ඉන්න ගමන්ම ඒ සද්ද විරත් හිතක යුත්ව අහගෙන හිටියට ඒ ඒ පේන චිත්ත රූප විරත් චිත්තකින් යුත්ව බලාන හිටියට මේ කයට දැනෙන වේදනා විරත් චිත්තකින් ඉඳන වින්දට අර විවේකේ බාධා වෙන්නේ නැහැ. ඒක අත්දකපු කෙනාට තේරුම් ගන්න පුළුවන් ඒ සද්දේ, ඒ වේදනාව, ඒ හිතවිල්ල කොක්ක දැම්මට මෙහෙන් කොක්ක වැටුනේ නැත්නම් පිළිදෙන්නේ නැහැ. හදාගත්ත චිත්ත tattve ඒකයි බුදු දඥාන්සේ පෙන්වන්නේ. ඒක අර කටුකුරුද්ද ඥානන්ද සාංශ පෙන්වන්නේ තිංකර මහාන මැතිමේ මහානකොට නූල් ඉදිකට දිගේ පල්ලයට නූල යටින් බොබින් එකේ කොක්ක වැටුනේ නැත්නම් මැත්ම වැටෙන්නේ නැහැ. ඉතින් බොබින් එකේ නූල් ඉවර තියෙද්දි මහානකොට පේනවා මැහෙනවා වගේ. නමුත් ඉලි බලනකොට අහුවෙලා නැහැ. අර භාවනා ගන්නකොට අපිට අර తాවකාලික හම්බෙන தත්ත්වෙදී උඩින් කොක්ක වදිනවා. ඉදිකට පාර වදින නමුත් අපි බොබින් එකේ නූල් ඉවරයි. ඒ නිසා යටින් කොක්ක වැටෙන්නේ ඒ නිසා මැස්මක් වෙන්නේ. ඒකට පේනවා ක්‍රියාවලිය 100%ක්ම වෙනවා. සාමාන්‍ය කාමෝගී කෙනෙක් වෙනවා වගේ වෙනවා. නමුත් මේ මිනිස්සු අලුතෙන් කර්ම රැස් කරගන්නේ නැහැ. අලුතෙන් චේතනා පාල කරගන්නේ නැහැ. අර සවත්තියේ යෝගෙම සක්මන් කර කර යනවා. සක්මන් කරන ගිහලා සක්මන් කෙලවරට යනකොට ඒ මනුස්සයා ඒ සක්මන් කර පියවර දෙකක් පියවර 20ක් 30ක් කරගෙන තව සමාධිය කියන්නේ. එහෙමද අපි සත්‍ය කියනවා කියලා. ඉතියා දන්නෝ කෙලවරට ගිහලා හැරන වෙලාවේදී හිත කලකොලොප්පන් වෙනවා, රූප වලට තුනවා, හත් වලට තුනවා, හිතවිලි එන්ඩීඩි තියෙනවා. මේක සංදිස්ථාන නිසා, විචිත්‍ර නිසා අර ගෙනිච්ච සත්‍ය කඩා ගන්න බෑ කියලා ආධුනිකයා සත්‍ය හයිය නැති කෙනා පශ්චාත්තාපයටපත් නම සර්වඥාන්සේ මේක දීලා තියෙන්නේ මේ සතිය. එතෙන් දෙනකන් අර හැල්මේ යනකොට ඇති කරගත්ත සතිය. හැරෙන වෙලාවේදී පේන රූප පෙනෙද්දි ශබ්ද හෙද්දිත් කය වේදනා වෙනස්ලා තියෙද්දි පවත්තගෙන යන්න පුළුවන් නම් එයා එතෙන් ලෑස්තිලා යන්න ඕනේ විරත් හිතකින් යුක්තව මේ පේන දේවල් දිහා බලන්න විරත් හිතකින් යුක්තෝ ඒ ඇහෙන ශබ්ද දිහා බලා දැනගන්න කයට දැනෙන මේ වේදනා විරත් හිතකින් බැලුවනම් තමයි දවසක තේරෙයි යනකොට ගෙනිච්ච සතිය ඒ ලෑස්ති වෙලා ගියොත් හැරිලා එනකොටත් ගේන්න පුළුවන්. ඉරියාපතේ සංධියකදී වෙනස් වුණාට ඒ සංධිය වෙනස් කරන වෙලාවේදී ශබ්ද වලින් ඇවිල්ලා අපිට කොලකොලොප්පම් කරාට වේදනාවල කලකොලොප්පම් කරාට රූප කලකොලොප්පම් කරාට විරත් හේතකින් ලෑස්ති හේතකින් ගියාන ඒ රූප තියෙන බව දන්නව නම් කෙලස ගන්න නැතුව අති හලා ගන්න නැතුව එන්න පුළුවන්. ඒකට ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන නිදර්ශනයක් කිව්වොත් එහෙම නගර සෝබනියක් ජනපද කල්යාණියක් ඇවිල්ලා ඒ නගරයේ ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පවත්වන හොඳට බීලා නටන සින්දු කිය සංගීත භාණ්ඩ වාදනය කරනවා. ඉතින් එතෙන්දී සල්ලාලෝ ඇවිල්ලා ඒ සින්දුත් එක්ක නටනට සම්භෝගයක් පවත්වනවා. ඒ රජුරුවන්ගේ මේ මළුවේ නැත්තම් රාජාංගණේ. එතකොට රජුරුව ගාවට ගේනවා බරපතල රාජ්‍ය විරෝධී කටයුත්තක් කරපු සැක කටයුතු මිනිස්සේ මරණ දඬුවම් තීන්දුව කරන්නේ. නමුත් රජුරණ සැකයි. එනස ඇත්තටම මේ රාජ්‍ය විරෝධී වැඩක් කරලා තියනවාද මරණ දඬුවමට තරම් දෙන්න ඕනද නැද්ද කියලා නමුත් සාකි හොඳටම කිට්ටු කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා මම ඔබට අවස්ථාවක් දෙනවා. කොනේ නගර සෝබිනේ නටද්දී ඉස්සර නටද්දී ඉස්සරහින් තල්ලාලෝ චින්දුකී කිය නටද්දී උඹ ඔලුවට තෙල් කලයක් තියාගෙන ඇවිදින්න ඕනේ කඳුරක් හරි බිම හලන්න බෑ. උඹට ආට පිට බලන්නත් බෑ සංගීතයට නටන්න බෑ. උඹ ඔලුවට පෙත්ත කවල තෙල් පිටිච්ච කලයක් තියෙනවා කඳුලක් හරි අරවත් උඹ මරනවා. උඹට පුළුවන් නම් ඔය සෙනගාරා ඵලයන් කලේ කඳුලක්වත් තෙල් හලන්න නැතුව පිටිපස්සේ ගහලයක් කොහොමදක් වෙනවයි. අන්න එහෙම වෙලාවට ඒ මනුස්සයා ඒ නටන සල්ලාලයන් අතරද කොහොමද යන්නේ කියලා පොඩ්ඩක් හිතාගන්න. ඒකට ඒ මනුස්සයා දන්නවා මේ මනුස්සයෝ නටන එකට දොස් කියලා වැඩකුත් නැහැ. මොකද හොඳම නගර සෝබිකී නටන්නේ. ඒ මනුස්සයා හැප්පුණාට තෙල් කලේ හැලුනොත් මගේ බෙල්ල යන්නේ. දැන් නඩු කියලා ඉවරනකොට බෙල්ල ගිහිල්ලා. ඒ නිසා කොච්චර අරසාව වෙනවද අන්නේ වගේ ඒ සක්මන කෙලවරට ගියාට පස්සේ විරත් හිතකින් යුක්තව මේ වෙලාවේදී අනන්තවත් රූප තියෙනවා, ශබ්ද තියෙනවා, සත්තු ඉන්නවා, කමනල්ලු ඉන්නවා, මල් තියෙනවා. මේවට හිත කඩා ගන්න තුම කොහොමද හැසිරෙන්නේ කියලා ලෑස්තිලා ගිය දවසටයි, ලෑස්තිලා නොගිය ගිය දවසටයි ඒ යෝගාවචරයාගේ ක්‍රියාකලාපේ සම්පූර්ණ දෙකක්. නිසා සක්මනේ අන්තිමට එන කරදර සියල්ලම ඊට වැඩිය පරපතල අභ්‍යාසයකට පෙරහුරුවක් පාඩපත් වෙනවා. ඊට පස්සේ gedara thore කටයුතු කරද්දී අපි කරා අනන්ත ආරාධනය. අනන්ත ඉල්ලීම් අනන්ත හිත ඇතුලෙන් අරක කරපම් මේක කරපම් කියලා ගොඩාක් දේවල් එනවා. ඇත්තට මේවා පාලනය කරගන්න බැරි තරම්. අඩු ගානේ වගේ 100 කීපයක් හරි අරගෙන මේ වැඩේදී මම මේ කටයුතු කරනක පිනක් වෙන්න පුළුවන් පවක් වෙන්න පුළුවන් අනුගේ ඉල්ලීමක් වෙනවා මගේ ඉල්ලීමක් වෙනවා මේ වැඩේ කරනකොට සෑහෙන දුරට හැකියතාක් දුරට මට මේක සතියෙන් කරන්න පුළුවන්ද කියලා ලෑස්ති වෙලා කරන්න පටන් අරගත්තොත් ඒ මනසට ලෑස්තිලා ගියේ නැති මිනිසෙක් විදියට ඒක තල කරනකොට ශක්මනක් කරලා පරියන්කේදී සාර්ථක වෙච්ච මිනිසෙකුට ඒකදී දහසකුත් එකක් ක්‍රමශාවිදි පහල කර ගන්න පුළුවන් මෙතෙන්දි මම යනවා ඒක මට ගැළපෙන්නේ නැති එකක් වෙන්න පුළුවන් නමුත් කාගරි ඉල්ලීමට හරි මගේම වුණාකට හරි කමක් යනවා මොකද ගිහිලා එද්දී ඒ හිත පෙරලා ගන්න තු වෙන්න පුළුවන් ඉතින් හුඟව දෙනෙක් හිතනවා නෑ නෑ එහෙම දේවල් එන එක මහා කාලකානිකම පෙර අකුසල කර්මයක් ඒ නිසා මට මේවා නෑ විචින්නවනම් හොඳයි කියලා නමුත් සර්වඥාන්සේ ඉන්දිය භාවනා සූත්‍රයේදී එහෙම එකක් කියන්නේ. එතෙන් ගිහිල්ලත් එච්චර උග්‍ර තත්වයක් අරතේදී හිත බේරගෙන ඉන්න මිනිහට තමයි සර්වඥාන්සේ කියන්නේ සත්‍ය හොඳයි කියන්නේ. ඒකෙදී ඔය මම පොත් දෙකක් කියලා තියෙනවා දෙකම නව කතා. ඒකෙදී එක තැනක ඔය නීචේ කියන එක කන ලියලා තියෙනවා චරතුත්‍ර කියලා හිටපු පරිශීආගම ඇති කරපු නායකයා පිළිබඳ කතා කළේක ඒක ඇත්තටම ඒ චරිතයට පණ බෝලා අදහසක් දෙන්න ලියපු කතාවක්. තාමත්ම මේ සාය ලෝක සාහිත්‍යයට පත්‍චි පොතක්. තස්පේක් සරතුස්ර කියලා ලියලා තියෙනවා. ඒ සරතුස්ර කියලා කියන්නේ පරිශාගමේ හිටපු ආගමික නායකයා. හොඳම විවේකී කැමැති අපි නම අපේ ක්‍රමයේ හැටියට රහතන්වංශ කෙනෙක් කියලා. එයා කැලයක් උඩට ගිහිලා උස කන්දක් උඩ තමයි ජීවත් වෙන්නේ. හැම කෙනාම දන්නවා මේ කන්දේ සරසුස්සා ඉන්නවයි කියලා. එයා සාන්තුරෙක් බවක් දන්නවා. ඉතින් මිනිස්සු හරි ආසයි ආව දැක ගන්න නමුත් යා මිනිස්සුන්ට කැමති නෑ. එහෙම ඉඳද්දී හොඳට හිත හදාගත්ත මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කරනවා යා ළඟට යන්න. එimhe ඉන්නකොට දරතුසට කල්පනා වෙනවා මේ කැලේ මිනිස්සු හම්බෙන්නේ නැතුව කාම දර්ශන නැතුව, ද්වේෂ දර්ශන නැතුව මම මේ ගත කරන ජීවිතය ඒ පරිශනයක් නෙවෙයි අංග සම්පූර්ණ පරිශනයක් නෙවෙයි. මට බැරිද මාළු මාකට් එකට ගිහිල්ලා ඒ කලබගෑනිය අස්සේ මේ සත්‍ය පාත්තන. සත්‍ය පාත්තන කියන එක මම දාපු එකක්. මේ හිත පාත්තන්නේ කියන්නේ. එදවස් ගානම් මේක තර්ක කරනවා. දීදීස් නගින ආශ්‍රයයට බහිනවා මට මේක කිසි ප්‍රශ්නයක් නැහැ මට මේක ඉන්න පුළුවන් කියලා අන්තිමට තීන්දුව කරලා මං යනවා මාළු මාකට. කියලා එයා වහිනවා පල්ලෙහාට. බහිනකොට එයා හොයාගෙන එන මේ ගරු කටයුතු මෙයාට සලකන මිනිස්සෙක් එයා හොයාගෙන උඩට යනවා. දැකපුවම අඳුර ගන්නවා මේක වෙන කවුරක්වත් නැමේ සරතුස්ර වෙන්නේ නැති කියලා අහනවා ඔබතුමාද අපේ මේ අපි හොයන සාන්තුරය කියලා. ඉතින් කියන කවුද හොයන්නේ මේ? ඔව් මම තමයි. ඉතින් කියනවා අනේ මගේ ඇස් දෙක පින් කළා තියෙනවා. ඔබතුමා දැනගන්න කොච්චර දෝ කට්ටිය ඇවිල්ලා හම්බෙන්නේ නැතුව ගියයි කියලා. මම බොහොම හොඳයි. ඉතින් දැකපේ කොහොමද? තම තමන්ගේ වැඩක් බලා ගන්න කියලා කියනගෙන මම මේ පල්ලෙහාට යනවා කියලා. ඕ ඔබතුමා පල්ලෙහාට යන්නේ නැහැ කියන එකයි අපි දැකලා තියෙන්නේ. කොහෙද යන්නේ? මම මාළු මාකට් එකට යනවා. අර මොනසට හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ. ධ්‍යායිත ආනින්දර මෙයා විවේකයේ තැනකට ඉන්න ඕන. මම සරතුස්ස කියලා කියනවා මමයි සරතුස්ස මම මගේ මේ සතිය මගේ මේ සාන්ති ගතිය තියෙනවා කියලා බලන්න මම යනවා උඩට උඹ පල්ලෙන් මේ වැඩේට කියලා. ඒක හරිය ලස්සනට පෙන්වනවා යාය දා යනකොට පොළ දවසක්. ඒ පොළේ ඉන මිනිස්සේ සත්ත පහකට මිනිස්ස ගණන් ගන්නෑ. ඒ මනසට කෙනෙහිලිකම් කරන ඔක්කොම කරද්දී මේ මනසයා ඒ වෙන හැම සිද්ධියක් කරාම මොන විදියකවත් හිත සලා ගන්න නැති වෙන විදියට යන කතා විස්තර කරලා සම්පූර්ණ පෙන්වන මෙන්න මේ මිනිස්සුයි අද ලෝකෙට ඕන කරන්නේ කියලා. අද ලෝකෙට ඕන කරලා කියන්නේ බණ භාවනා කරලා රින්ගගෙන පැත්තකටලා ඉන්න එක නෙවෙයි. තමන්ගේ යම් කිසි ප්‍රමාණයකට එනකන් ඒ ශක්තිය දිනු කරනකන් අපි අර සමනලයා කෝසගත වෙන්න වගේ කෝසගත වෙන්න ඕනේ. ඊට පස්සේ සමනලේ එළියට එන්න ඕනේ. සමනලයා පියාසලන්න. අන්නේ විස්තර කරනකොට ඒ නීචේ විස්තර කරලා පෙන්නනවා මේ අපි කරගෙන යන වැඩ සඳහා බාධක කරදර එනකොට ඒක දිහා විරත් හිතකින් බannවද සාරත් හිතකින්ද බලනවද කියන එක කාගවත් විනිශ්චය කරන්න කන්නේ එයා Taman භාවනාවේ දියුණු කරගත්ත ප්‍රමාණය හැටියට තමයි කරන්නේ. ඒ නිසා gedara dora කටේ උඩට ගියාට පස්සේ හිතන්න එපා මේ ඔක්කොම වෙනදා තිබුණු විදිහට නැතුව මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් වෙයි මට මේචල් කරන්න පුළුවන් වෙන්නේම නැහැ. නමුත් එකක් දෙකක් අරගෙන බලන්න මම සීයෙන් යුක්තව මේ කටයුතු කෙරුවොත් අපි කියන්නේ ලැහැත් හිතකින් මේක කෙරුවොත් සූදානම් සරින්න ගිහිල්ලා කෙරුවොත් මට බේර ගන්න පුළුවන් කියලා. එක තැනක තේරුම් අරගත්තොත් එක වෙනද කර ගන්න බැරි වැඩකදී තමන්ට ජාම බේර ගන්න පුළුවන් වුණොත් තමන්ට තේරෙන පටන් ගන්නවා මේ සිද්ධිය කරන්න කරන්න කරන්න තමන් තුළ තියෙන ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒක නිසා අර අර මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී ඒ මාළුක්‍ය පුත්‍ර බුදුජානනාංශේ කරපු විස්තරය නැවත පුනරුච්චාරණය කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු තාලට මට මේකයි වැටහෙන්නේ කියලා. එයා කියනවා රූපන් දිස්වා සති මුත්ථාපිය නිමිත්තම් මනදි කරෝති. සතිබන් දන්නේ නැති මනුස්සයා භාවනා නොකරන කෙනා, බණ නාහපු කෙනා, උපදේශ නැති කෙනා රූපයක් දකිනකොටම සතියෙන් නෙමෙයි බලන්නේ ප්‍රිය නිමිත්තක් මනසිකරණය කරනවා අනේ ලස්සන රූපයක් මම දැක්කා ප්‍රියමනාප රූපයක් දැක්කයි කියලා සාරත් චිත්තෝ වේදේති තංච අජෝස චිත්තති ඒ කියන්නේ සාරත් හිතෙන් බලලා ඒකට ගෙවදිනවා මම විතරයි දැක්කේ අරයා දකින්න බැරි වුණා මේ කියලා ඒකට ගිහිල්ලා ඊට පස්සේ ඒ මතින් ඒ මිනිස්යා ගත කරන චිත්තක්ෂේත්‍රය පාසා රාගෙන් හෝ ද්වේෂෙන් තෙමිලා පෙඟිලා අප්‍රමාණ කුසල රාශියක් රැස් කරනවා ඒ නිසා කවදාකවත් නිවනට කිට්ටු කරන්න බෑ. මොකද ඒ වෙනුවට සතිය තියෙන උපදේශ සහිත විරත් හිත ඇති සූදානම් ශරීරයක් ඇති කෙනෙක්. එහෙම නැත්නම් ලෑස්ති මනසකින් යන කෙනෙකුට නසෝ රජ්‍යතු රූපේසු. එයා දන්නවා මම මේ ධක්මනේ කෙලවරට ගියේ රූප පේනවා තමයි. නමුත් මම මේ රූප රංජනය කරන්නේ නැහැ. නැත්නම් රංජනය කරන්න වුණොත් මගේ සතිය කැඩෙනවා. ඒ නිසා රංජනය කරන මනසකින් නෙවෙයි යන්නේ. නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා සත්පතිස්සතෝ රූපේ දකිනකොටම දන්නවා මගේ හිත මම පවත් ගන්න ඕනේ කාය ප්‍රසාදේ කාය විඥානේ දැන් ඔන්න හිත පැන්න චක්කු ප්‍රසාදයට චක්කු විඥානයක් බවට පත් වුණා මේකෙන් පේනවා මගේ සතිය හොඳ නෑ මේකෙන් පේනවා මට මේක පාලනයක් නෑ කියලා ඒ ඒ කයේ හිතේ පයේ පවත් ගන්න ඕනේ හිත ඇහැට පණින එකම එයා කල්පනා කරගන්න මං ජීවිසගෙන ගිය වැඩේට බාධායි එනිසා රූපය පිළිබඳව මත් වෙලා ඒක පිළිබඳව වර්ණ සටහන් බලනවා වෙනුවට රූපං දිස්වා පතිස්සතෝ නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ ඒ ආකල්පේ නිසා යාට විරත් චිත්තෝ වේදේති ඒ රූපය විඳිනවා තමයි හැබැයි කරන නම්බුකාරකමකින් නෙවෙයි විඳින්නේ මගේ හිත දුර්වල නිසා පාලනය කරන්න බැරි නිසා මේ පයේ තියාගෙන ඉන්න අන්න හැට පැන්නා චක්කු විඥානය බාඩපත් වුණා. ඒකට දැන් රූපය ඇහැට වදිනවා. නමුත් එයා ඒක ආඩම්බර වෙන්නේ ඒක අට්ඨියති හරායති ජිකුච්ඡති. ඒ ගැන ලැජ්ජාවටපත් වෙනවා, දුකටපත් වෙනවා, හරදමන්ට හරනවා. විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස චිත්තති. අනේ මම ලස්සන රූපයක් දැක්ක අනේ මට මේක තියාගන්න බැරි වුණානේ කියලා කවදාකවත් ගෙවදීමක් කරන්නේ නැහැ. එයා දන්නවා මේ පයේ හිත පාත්තගෙන යන givisuma පය මම හිතේ මගේ හිත රූපයකට කැඩෙනවා. ශබ්දයකට කැඩෙනවා. වේදනාවට කරනවා. ඒ නිසා ඒ රූප රත් වේදනා පිළිබඳව අජෝසනයක් මම කියා ගැනීමක් බැස ගැනීමක් වෙන්නේ නැහැ. එවැනි එවැනි කෙනාගේ සාර්ථක වෙච්ච වෙලාවක හැම වෙලාවෙම සාර්ථක වෙයි කියන්න බෑ. සාර්ථක වෙච්ච වෙලාවට කියන්නේ යථාස්ස පස්සතෝ රූප රූපං වේද වේද වේදකෝචාපි වේදනං. ඒ මනුස්සයා රූප දැක්කත් ඒ රූපේ නිසා මනාපය හිත පහල වුණත් වින්දනයක් පහල වුණත් එයාගේ අර ලෑස්ති වෙලා යත් මනස නිසා කීයතිනෝ පචියති අයව ක්ෂය කරන්න බලනවා මිසක්කා නැවත හිත পায়ට ගන්න උත්සාහ කරනවා මිසක්කා ඒව බෝ කරගෙන අනී මම මේක දැක්කයි කියලා දිනු පවණු කරන්න යන්නේ ඒ නිසා මේ මිනිස්යාට අර රාගරත් වෙච්ච මනුස්සයාට මේ ඇතිවෙච්ච අර විහෙසනේ අනීමට මේක නැවත කරගන්න බැරි වුණා කියන දුක වෙනුවට යාර තේරුම් ගන්නවා දහස්වරක් මම කරලා අද යන්තම් රූපයක් දැක්කට රූපේ වේදනාවක් ඇති වුණාට රස වින්දට නමුත් මගේ යුතුයකම වෙන්න තියෙන මගේ පායට හිත ගන්න එකයි ඒ බව දන්න නිසා ලදෙන පළවෙනි අවස්ථාවේදීම වහාම සක්මණේ හිත පිහිටවන්න වෙනකොට එයා ඊගාව දවසෙත් ඊගාව දවසෙත් ඊගාව දවසෙත් සක්මණ කෙලවට යනකොට යන්නෙම අර වගේ ලෑස්ති මනසෙන්. ඒගොල්ලෝ ගෙදර වැඩ කරනකොට ඔක්කොටම දැලේලන්න යන්න එපා. එකදාකවත් වෙන්නේ නැහැ. පුළු පුළුවන් රාජකාරි දෙක තුනක් කරන්ඩ මේක ටිකක් අභියෝගශීලී. හිතේ හර මෙහර දුවනවා තමයි. නමුත් මම ලෑස්තිලා යනවායි කියලා. ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. වෙනදාට වඩා හිත බේරගෙන විරත් හිතකින් යුක්තව කරන්න වෙනකොට ඒ ලැබෙන පුංචි දිනුවපවා ඒ ලැබෙන පුංචි අභිවෘද්ධිය පවා හිතා ගන්න ඕනේ අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච බූදලෙකුත් නෙවෙයි. සල්ලියට ගත්තෙකුත් නෙවෙයි මම මේ වැටි වැටි දනගකා බය වෙවි. ආදෙන රකපු සතිය නිසා මට මේක ඇති වෙලා තියෙන්නේ කියලා ඒක දිගට දියුණු කරන්න පටන් අරගත්තොත් හදිසි වෙන්න යන්න නරකයි. බොහෝම ඉවසිල්ල කරන්න ඕනේ. කරනකොට කරන දේනවා එහෙම දවස පුරා Taman අර වගේ විරත් හිතකින් ඉඳගෙන එන්න තියෙන දුක් කරදරයක්, එන්න තියෙන කෙලෙසයක් නොවෙන්න කටයුතු කරපුවාම ඇති වෙන අදිෂ්ඨාන ශක්තිය නිසා. ඒ ඇති වෙන චිත්ත ශක්තිය නිසා පරියන්කට ගියාමත් පරාජිත හැඟීමෙන් නෙමෙයි වාඩි වෙන්නේ. අපරාජිත හැඟීමෙන් වාඩි වෙන්නේ මං ඊතරතොටි වැඩවලදීත් අද එකක් දෙකක් සතිය පිහිටුවා ගත්තා. ඒ නිසා පරියන්කයට ගියත් පරියන්කේදී සද්දයක් ආවොත් වේදනාවක් ආවට ඒක අඬා හො ගන්න යන්නේ බලනවා මේ සද්දේ තියෙද්දි සතිය පවත්වා ගන්න පුළුවන් වේදනාව තියෙද්දි සතිය පවත්වා ගන්න පුළුවන් හිතවිල්ල තියෙද්දි සතිය පවත්වා ගන්න පුළුවන්ද කියලා බලනකොට පේනවා මේ වේදනාව හිතවිලි සති කියලා කියන්නේ නිකන් ඇහිදල් සහිත දෙයක් ඝන බහල තහඩුවක් නෙවෙයි මේක ආරහා බලන්න පුළුවන් ආරහා බලනකොට පේන්නේම තමන්ට අවශ්‍ය කරන අරමුණක් තියෙනවා සතියක් තියෙනවා සමාධියක් තියෙනවා විවේකයක් තියෙනවා මේ බුද්ධ කලාවක් තියෙනවා විස්රාමයක් තියෙනවා. අපි මෙතෙක් කල සාරත් හිතින් බලපු නිසා ඒක කන බහල දෙයක් මට එහා පැත්ත බලා ගන්න බැරි වෙන තරමට හිත වැටුණට ඔක්කොම බංගුර දේවල්. ඒ හරහා විනිවිද යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නේ විරත් හිතකින් මේවා දිහා බලන්න. එහෙම නැත්නම් මේ දේවල් වලින් අයින් වෙලා Taman මේ නිස්සද්දනකට එලා කරනවා කියන එක භාවනා ටිකක් දිනු කරගත්ත කෙනාට නින්දාවක්. දුර්වලකමක්. එයා දැනගන්න ඕන ඉස්සරහට කියලා කටයුතු කරන්න. එතකොට ඒ තෘෂ්ණාවේ මේ වෙන පුංචි පුංචි පුංචි පුංචි දිරාගණය කඩා බිඳ වැටීම නිසා ඒහා සමාන මනිප්පෙත්තෙන් යාට අදිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති ලැබෙනවා. ඉතින් මේ දෙක බොහෝම හිමීර තමයි වැඩෙන්නේ. මොකද මේ කල්ප ගානක් දිගට ආපු තෘෂ්ණාවක් මේ වැඩ කරන්නේ. නමුත් මේ සරුවචන් ආංශිකයේ තියෙන නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ ක්‍රියාශක්තිය නිසා ਸਰවචන් සඳහන් කරන කල්ප කියලා කෝටි ගණක් එකතු වෙච්ච මේ තෘෂ්ණාව මේවට කියන්නේ මෝහ පටල කියලා අවුරුදු 7කින් කපන්න. අවුරුදු 7කින් කපන්න පුළුවන් කෙලවරක් නැතුව අප සංසාරේ. ඒක උඹට ඕනේ නම් දක්ෂ නම් අවුරුදු 6මුත් පුළුවන් කියලා අන්තිමට බස්සලා කියන දවස් 7ක් කපන්න. ඒ දවස් හතෙන් කපන නිසා තමයි හත් දවසේ භාවනා ක්‍රම දහ ක්‍රම පස්සේ ඇවිල්ලා තියෙනවා. උත් බෝධිරාජ සූත්‍රය වගේ තැන්වල දේ උදේ උඹට හරියට කමටාන සුද්ධ වුණා නම් හැන්ද වෙනකොට කපන්න පුළුවන් කියලා. ඒ නිසා අපේ ජීවිතයේ මේ මේ වගේ දෙයකට නොවුනොත් අපි හැමදාම කෙලෙස් ඉහල කරලා කෙලෙස් බල කරලා කෙලෙස් තහවුරු කරගෙන කෙලෙස් වලට යට වෙලා නිහීන ජීවිත එහෙම නැත්නම් කියනවා ආත්ම නිෂේධන කරන ජීවිතයටදී පුතුමාකාර බැගෑටත්තර පත් වෙනවා. මේක ටික ටික ටික ටික පුරුදු කරන යනකොට තේරෙනවා සර්වඥාන්සේ සෑම තැනම දේශනා කරන මේ කෙලෙස් ප්‍රමාණයේ වශයෙන් හැම තැනම ආකීර්ණව හැම තැනම ගෑවිලා තිබුණට කුසල් බලය හැමදාම අකුසල් බලයට වැඩි වෙනවා. ඒක ලෝකයේ සම්පූර්ණ ප්‍රසිද්ධ කාරණාවක් ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරනවා අබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටා. මහන්නේ මේ හිත කොහොමද ප්‍රභාසරයි. උගේ වටේ මේ කුණු කට්ටයක් බැලලා තියෙන. කච්චරයක් බැඳලා තියෙන. මලකට ටිකක් කාලා තියෙනවා. තං අසුතෝතු පුතඥෝ නප්පජානාති. ඒක ඇතුළත දිදුලන ගිනි බෝලයක් වගේ තියෙන මේ ප්‍රභාසර හිත අර පිට තියෙන කුණු කට්ට නිසා වැහිච්ච නිසා අසුතත් පුතඥය දාලේ නැහැ. තං අසුතෝ පුතුඥස්ස සමාධි භාවනා නත්ථීති වදාමි. උන්දර කවදාකවත් භාවනා හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මොකද පටන් ගන්නෙම මට බය කියලා. අර පිළ තියෙන කෙල කට්ට විතරමයි දකින්නේ. ඒක මේ පුදුරචානන්ත මේ වගේ සූත්‍ර දේශනා කරන්නේ මේ හිඟන්නට ගල් ගහන්න නෙවෙයි. බැරි කාට නොදකින් කියන්න නෙවෙයි. පිටිපස්සේ ඒකත් එක්කම සූත්‍රය සඳහන් කරලා තියෙනවා. පබස්සර මිදම් බික්කවේ චිත්ත. අනේ මේ ප්‍රබාස්තරයි හිත. ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටම පිට පොඩ්ඩක් මලකඩ කාලා කච්චල් බැඳිලා මඩ කහට බැඳිලා තියෙනවා. තාන් සුතවතෝ අරිය ජායකෝ ඥානාති. හොඳට බණ භාවනා කරපේකන මේ සිද්ධිය දන්න නිසා උන්ද ඔය පිට පිට තියෙන පිට කට්ටට බය නැහැ. තස්ස සුතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අධීති වදයි. හොඳට සමාධි භාවනා හරියනවා. මොකද එයා දන්නවා මෙයාගේ හිත ඇතුලේ මනස හිත කියලා කියන්නේ ප්‍රභාස්වරයක්. ඒක අර පිට තියෙන කුණු ටික අදහන්න ගියොත් පිටිවිදිට බෑ. මේක පොඩි කට්ටයක් විතරයි තියෙන්නේ කියලා කවතන කරික හුරුලා බලපු දවසේ තේරෙන පටන් ගන්නවා මේක මටවත් දරා ගන්න බැරි තරම් විශාල මනස හිතක් තියෙන කියලා. ඒ නිසා මේ කොතනකින් හරි මේ විප්ලවීය ක්‍රමයට ඒක තේරුම් ගත්ත දවසේ තමන්න තේරෙන පටන් ගන්න. ඒක තේරුම් ගන්න වෙලාවේදී බොහොම පොඩි අත්දැකීමක් අපිට ලැබෙන්නේ. මොකද හැකි සංඥා වෙනවා. පින තියෙන බව තේරෙනවා. ඊට පස්සේ එන ටික ටික ටික ටික රත්තරනේ මල අරිනා වගේ ටික ටික ටික මල කහට කපලා ගියාට පස්සේ ඇතුලේ තියෙන දඹ රත්තරන මම තේරුම් ගන්න පුළුවන්. මොනවා තේරුම් ගන්නට තියෙනවා තණ්හාව බලවත් තමයි පෙරදිච්ච වැටිච්ච කෙලසිච්ච හිතට. නමුත් මේ සතිය වගේ ධර්මයක් ඉදිරියට ගත්තට පස්සේ ඒ තණ්හාව කොච්චර ඝන බහල් වුණත් වළංකාරයාගේ හත් දවසක වැඩ පොලුකාරයාට වරුවයි. තලාගෙන යන්නේ ගයිදින්නේ තලන ගත්තාම කොයි එකක්වත් එකක් කරන්න කඩාගෙන යන්නේ. ආන ඒ සඳහා ඒ හිතේ තියෙන හැකි සංඥාව දිනු කිරීම ඒ සඳහා හිතේ තියෙන මේ කුසල පක්ෂය දිනු පවන කිරීම සඳහා තමයි අපි මේ වගේ තැනකට ඇවිල්ලා මේ බැටරිය charge කරගෙන යන්නේ. අපිට මේ හැමදාම ඉන්න බැරි වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා ගෙදර ගියාට පස්සේ එහෙම නැත්නම් එදිනෙදා අභියෝගශීලී ජීවිතයට ගියාට පස්සේ ඒක කනගාටුව පශ්චාත්තාවයක් කරන්නේ නැතුව දුර්ලකනක් බලලා ඒක කඩාන කඩාන යන්න පටන් ගත්තට පස්සේ ඒ යෙදිච්ච අභියෝග වල තරමට තමයි චිත්ත ශක්තිය ලැබෙනවා අධිෂ්ඨාන ශක්තිය ලැබෙනවා ඉතින් ඒ සඳහා ආයෝජනය කරන්න ඉස්සෙල්ලා අපිට දෙන්න සාධකයක් නැහැ ආයෝජනය කළා සාර්ථක වුණාට පස්සේ තමයි යාට කියන්න පුළුවන් අනේ වටිනවා මම මේ ගත කරපු ජීවිතය කියලා. ඉතින් ඒ විදියේ දෘෂ්ටි කෝණකින් බලලා මේ ගත කරපු දින හතට සියලු දිනාටම අර්ථයෙන් ධර්මයෙන් සම්පූර්ණ වෙච්ච ජීවිත බවටපත් වේවා හොඳ වටිනා කාලයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදවසේ ධර්ම දේශනාවත් ඒ වගේම ධර්ම දේශනා මාලාවේ නිමාවස්සටහන් කරනවා. සියලු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා.